ඊළඟට සරච්චන්ද්‍ර මහත්මයා වසර අපේ ආමුදුනේ ඔව් මේක මේ ද්වේෂය පිළිබඳ මගේ ප්‍රත්‍යවේක්ෂණයක් නාම තරුණ කාලයේදී සාධාරණත්වය වෙනුවෙන් කතා බහ කිරීම මහා වැදගත් දෙයක් කියලා හිතුවා. ඒක ඇත්තටම වැදගත් දෙයක් තමයි. වැදගත් දෙයක් තමයි. නමුත් මං ධර්මශ්‍රවණය වැඩි වුණාම ඒකෙන් කොයි වෙලාවක ද්වේෂයටපත් වෙනවද කියලා ඒ ගැන පරිස්සම් වුණා. ඊට පස්සේ මාත් එක්ක එකට ඉන්න ඇහුවාම දැන් ඉස්සර තරම් හැම වෙලාවෙම කතා කරන්නේ නේද අසාධාරණ දේවල් වලට. මං ඒ කාලේ සමාවෙන් වචනේ කියනවට මං කිව්වා මට දැන් ඔය එක එක හාල්පාරුව හින්දා මගේ සංසාරය අවුල් කරගන්න බෑ කියලා. එතකොට එතකොටත් මට හිතුණා ඒත් මං ද්වේෂයෙන් කිව්වේ කියලා. ඒ වචනේ පාවිච්චි කළේ ද්වේෂයෙන් කියලා. ඊට පස්සේ තව ටිකක් යනකොට බොහොම දේ කෙරේ නිස්සද්දව නිරීක්ෂණය කරලා අර මේක මගේ වසඟේ නෑ මේ අම්මට මේක වෙනස් කරන්න බෑ වගේ හිතුවා. එහෙම වෙලා මම ප්‍රත්‍යවේක්ෂණය කරා ඒ වෙලාවේ මම ද්වේෂයටපත් වුණා නේද කියලා. දැන් ස්වාමීන් වහන්සේ මට හිතෙනවා ඒ කාලය අඩු කර ගැනීම තමයි එන්න එන්න කර යුත්තේ කියලා. එහෙම හිතන එක හරිද කියලායි අපේ හාමුදුරුවන්ගෙන් දැනගන්න ඕනේ. ඒ කියන්නේ ඒක හරි. දැන් අපි ඉන්න තැනට අනුව තමයි අපේ පුහුණුව, අපේ දියුණුව අපි කල්පනා කරන්න ඕන. දැන් මම හිතන්නේ පහුගිය දවසේ අපි කිව්වද මන්ද අර සෙන් කතාවක් තියෙනවා. මේ ඒක ඒක කියන්නේ දැන් මලක ලස්සන, ප්‍රත්‍යඥයා මල ලස්සනයි කියලා දකින්න. හැබැයි ඒතනත්ත විදර්ශනා භාවනා පටන් ගත්තට පස්සේ ඒතනත්තට දැනෙන්න ගන්නවා මේ ලස්සන කියන එක මලයේ තියෙන දෙයක් නෙමෙයි ඒක මානසික සංකල්පයක්. සංකප්ප රාගෝ පුරිසසකාම. ඒ කාමය කියන එක සංකල්පීය වශයෙන්. ඒක මලේ තියෙන දෙයක් නෙමෙයි. ඒතර මෙතන මේ ඇති වෙන්නේ එක්තරා මායාකාරී තත්වයක් කියලා ඔහුට දැනෙනවා. දැනුණාට පස්සේ මල ලස්සනයිද කියලා මලයි කියලා දෙයක්වත් නැහැ. උතන තියෙන්නේ පටවිය ආපෝ තේජෝ ආය. ඒතකොට ලස්සනයි කියලා දෙයක්වත් නැහැ. ඒකත් එක්තරා සංකල්පනාවක්. ඒතකොට මේ ඔක්කොම නිකන් ශුන්‍ය මායාකාරී පටලැවිල්ලක් හැටියට තමයි ඔහුට පෙනෙන්න ගන්නේ. ඊට පස්සේ ඔහු අරහත්ත්වයටපත් වුණාට පස්සේ අහනවා මල ලස්සනයි. එතකොට රහතන් වහන්සේට කිසි ගැටලුවක් නැතුව කියන්න පුළුවන් මල ලස්සනයි. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාණ්ඩ වඩිනකොටත් ආපහු හැරලා බලලා රමණීයන් ආනන්ද වේසාලියන් රමණීයන් ගෝතමක චේතියන් ආනන්ද විශාලා මහනුවර රමණීයයි ගෝතම චේතිය රමණීයයි ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඒ මොකද දැන් අපි මුලදී ප්‍රතික්‍රියා දක්වන්නේ අපි මුලදී සාධාරණේ වෙනුවෙන් කටයුතු කරනවා කියලා ක්‍රියාත්මක වෙන්නේ අසාධාරණයට විරුද්ධ වෙයි. අපිට සාධාරණේ හැටියට පේන්නේ අසාධාරණයට විරුද්ධ වෙයි. ඒ මොකද ඒ මොකද අපේ මනසේ ගැෂ්ඨණයයි තියෙන්නේ. හැබැයි ඇත්තටම සාධාරණයෙන් කටයුතු කරනවා කියලා කියන්නේ අසාධාරණයට විරුද්ධ වෙන එක නෙමෙයි අසාධාරණේ දුරු කරන එක. ඒතර අසාධාරණයට දුරු කරන්න ඒකට විරුද්ධ වෙලා හරියන්නේ ඒකේ හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒවා අයින් කරන්න. ඒතර සමාජයේ අසාධාරණයෙන් කටයුතු කරන්නේ මොන හේතු නිසාද? ඒ අය ආවේගකාරී වෙනවා, ඒ අය තෘෂ්ණාවෙන් වසඟ වෙනවා, ඒගොල්ලෝ ආත්ම මූලික වෙනවා, අනුන් ගැන හිතන්නේ නැහැ. ඒ වගේම මේ ඒගොල්ලෝ අවස්ථාවාදී වෙනවා. ඒගොල්ලෝ අවිද්‍යාවෙන්, ලෝභයෙන් කටයුතු කරනවා, මසුරුකමින් කටයුතු. ඒතර මේවත් එක්ක තමයි පුද්ගලෝ මේ අසාධාරණ ක්‍රියා කරන්නේ. අවස්ථාවක් ලැබිච්ච ගමන්. ඒතර මේක తాවකාලිකව අර සමත ක්‍රමය වගේ తాවකාලිකව මැඩපවත්වන ක්‍රමයක් තමයි නීතිය දඬුවම කියලා කියන්නේ. නමුත් ඒවෙන් බලහත්කාරයෙන් යට කළාට අසාධාරණේ වළක්වන්න බෑ. ඒවෙන් තවත් ඊට වඩා අසාධාරණයක් වෙන්න පුළුවන් සමාජයට සමහරලාට. මොකද නීතිය කාටත් පොදුයි කිව්ව ගම එතන සාධාරණ නැහැ. සාධාරණ නැහැ කියලා කියන්නේ තොර වැරදි කරන මනුස්සයටත් නීතිය නීතියෙන් හිර වෙනවා. වැරදි නොකරපු මනුස්සයත් අන්තිමට නීතියෙන් හිර කරන්නත් පුළුවන්. ඒ නිසා නීතිය කියන එකත් සාධාරණ නැහැ. එතකොට මේ මේ සමස්ත ලෝකයේම ඇත්තටම අවසානයේ අපි බැලුවෙන් පස්සේ කිසිවක්ම කිසිවක්ම අපට මේක සාධාරණයි කියලා ගන්නට තියනවා නම් ඒ තියෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතුඵල එතකොට මෙන්න මේ වගේ காரணා ටිකක් තමයි අපිට සාධාරණ කියලා ගන්නවා නම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ හැම දෙයක්ම හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ හේතුඵල වශයෙන් ක්‍රියාත්මක කරන හැම දෙයකම අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව මේවා සාධාරණ ලක්ෂණ. ඒ නිසා ධර්මයේවට කියනවා සාධාරණ. අනිත් එකක්වත් සාධාරණ නැහැ. අනිත් හැම දෙයක්ම අසාධාරණ. ඒ කියන්නේ ඒ ඒ තැනට ආවේනිකයි. ඒ ඒ ඒ රූපය, ඒ නාමය, ඒ මනෝභාවය, ඒ ප්‍රතික්‍රියාව තැනින් තැනට අසාධාරණයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට තිබුණා එක්තරා ඥානයක් බුදුරජාණන් වහන්සේගේ ඥානය සම්බන්ධව කතා කරනකොට කියනවා තථාගතයන් වහන්සේ වාසනා ගුණ නැසුවා. වාසනා ගුණ කියන්නේ මොකද්ද? සාංශාරික හුරු පුරුදු. හොඳ හෝ නරක ඇබ්බැහි. රහතන් වහන්සේලා නරක ඇබ්බැහි නෑ. හොඳ ඇබ්බැහි තියෙනවා. දැන් මොගලන් හාමුදුරුවෝ 이르දියට කැමති නම් උන්වහන්සේ 이르දියත් එක්ක. එතකොට මේ අනුරුද්ධ හාමුදුරුවෝ දිබ්බ චක්කුණා උන්වහන්සේ දිබ්බ චක්කුත් එක්කලා. එතකොට සරියුත් හාමුදුරුවෝ කායගත සතිය නම් උන්වහන්සේ ඒකත් එක්ක. හැබැයි තථාගතයන් වහන්සේ කොයිම වෙලාවකවත් කලින් කරපු විදිහට පුරුද්ද අනුව දේවල් කරන්නේ ඇයි ඒ පුරුද්ද අනුව දේවල් කරන්න බෑ හැම දෙයක්ම අසාධාරණයි ඒ ඒ තැනට අනන්‍යයි ඒ නිසා කලින් පුද්ගලයාට උපදෙස් දීපු විදිහට ඊළඟ පුද්ගලයාට උපදෙස් දෙන්න බෑ මොකද ඒ පුද්ගලයා අසාධාරණයි අර පුද්ගලයාත් එක්ක සාධාරණ නෑ වෙනස්ම સંદર્ભයක් මෙතන තියෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ හැම හැම විටම සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව සිහියෙන් සහ නුවණින් යුක්තව මෙතන තියෙන සාධක මොනවද? මේ සාධක කොතැනටද පමුණවන්න ඕන? මේ මේ කරන ක්‍රියාවේ ඉලක්කය මොකද්ද? පරමාර්ථය මොකද්ද? ඒකට අනුව මෙතන තියෙන සාධක මොනවද? බාධක මොනවද? මෙතනට යෙදී යුතු උපාය මාර්ගය මොකද්ද කියලා එතනටම ආවේනික වූ ක්‍රමයකටයි බුදු කෙනෙක් ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපිට පේනවා සරියුත් හාමුදුරුවෝ ළඟට ඇවිදින් මහාන වෙනවා තරුණේ. එතකොට ඒ තරුණයාට කමඨහන් කියා දෙනකොට අසුභ භාවනාව කියා දෙනවා. ඇයි? තරුණයින්ට රාගය අධික නිසා අසුභේ වඩා. ඉතින් මේක පොදු උපකල්පනයක්. ඒක සාංශාරික පුරුද්දත් එක්කලා අන්න වාසනා ගුණේ ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි අරහමතුරන්ට අසුබේ වැඩුවට හිත එකඟ වෙන්නේවත් නැහැ. ආයෙ ඇවිල්ලා හො ආයෙත් කියා දුන්නා. ආයෙ ඇවිල්ලා හො ආයෙත් කියා දුන්නා. තුන්වෙනි පාරක් කියා දීලා හරියන්නේ නැතිකොට මේ හාමුදුරුවෝ එක් කරගෙන ගියා බුදුහාමුදුරුවෝ ළඟ. බුදුහාමුදුරුවෝ බලනවා මොහුගේ පෙර භවයේ බැලුවා පස්සේ ආසන්න ආත්ම බොහෝ ගන්නක් රන් කරුවෙක් හැටියට විචිත්‍රත්වයත් එක්කයි මනස දැනේ. දැන් මොහුට අසුභය කියන එක ස්පර්ශ වෙන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වෙනම රන් නෙළුමක් මවලා දුන්නා ඒක දිහා බලාගෙන. එතකොට අර සාංශාරික පුරුද්දත් එක්කලා දැඩි ඇල්මෙන් ඒ දිහා බලාගෙන හිටියා. බුදුහාමුදුරුව අදිෂ්ඨාන කළා ස්වභාවික විය කියලා යන. ඒ ඇතිවෙන චිත්ත කම්පනයත් එක්කලා ඇලීමෙන් දුක ඇති වෙනවා කියන කාරණේ ගැඹුරින් අවබෝධ වුණා. ඒ තුලින් සසරේ පුහුණු කරපු මනස අවදි වුණා. උන්වහන්සේ රහත් වුණා. එතකොට සරියුත්හාමුදුරුව ආපහු කුටියට යන්න කලින් අරහාමුදුරුව රහත් වෙලා. ඇයි මේ අසා පුද්ගල අසාධාරණත්වය ඒ වෙනස්කම පුද්ගල වේමත්තතාවය පුද්ගල අනන්‍යතාව. එතකොට අසාධාරණ කියන්නේ අනන්‍යයි. සාධාරණ සාධාරණ කියන්නේ පොදු බව. එතකොට අපි අද ගොඩක් වෙලාවට සාධාරණ කියන්නේ ධාර්මික බව වගේ කියන අදහස. ඒ ධාර්මික බව කියන එක ඒකෙදි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. ඒ පුද්ගලයා ඉන්න මානසික තත්ත්වයක් එක්ක. එතකොට අධාර්මික නොවි ඒ අධාර්මික බවට නම් අපි අසාධාරණයි කියලා කියන්නේ ධාර්මික බවට නම් අපි සාධාරණයි කියලා කියන්නේ ධාර්මික බව ගොඩනගන්නේ කොහොමද නීතියෙන් නෙමේ ඒ අය තුල අධාර්මික බවට ඇති හේතු කාරණා වෙනස් කිරීම. ඒ නිසා සාධාරණය වෙනුවෙන් ක්‍රියා කරනවා නම් බුදුරජාණන් වහන්සේ තරම් ඒ වෙනුවෙන් ක්‍රියා කරපු කෙනෙක් නැහැ. ඒ වගේම අසාධාරණ බව හඳුනාගෙන ක්‍රියා කරනවා නම් තථාගතයන් වහන්සේ තරම් ඒ අසාධාරණ ඥාණයෙන් ආඩ්‍ය වූ කෙනෙක් තවත් ඇත්තේ නැහැ. අසාධාරණ බව වෙන් වෙන් වූ බව අනන්‍ය බව වේමත්තතාවය හඳුනා ගන්න බුදු කෙනෙකුට තරම් ඥානයක් අන් කිසිවෙකුට නැහැ. දැන් අපි හැමෝම කරන්නේ අපේ ප්‍රමාණය. ඒ කියන්නේ මේක අසාධාරණේද අසාධාරණේද කියලා තීරණය කරන්නේත් අපි. ඒ තීරණය කරන්නේ අපේ ප්‍රඥාවත්. අපි අසාධාරණයි කියලා හිතන දේ දන්නෙත් නැහැ සමහරට සාධාරණයි. අපි සාධාරණයි කියලා හිතන දේ දන්නෙත් නැහැ අසාධාරණයි. ඉතින් මේ සාධාරණයි කියලා හිතන නිසානේ සමහරු ඒ විදිහට අරගල කරන්නේ. ඒතකොට නමුත් අපිට පේනවා ඒක අසාධාරණයි. ඉතින් ඒ නිසා සාධාරණ අසාධාරණ පිළිබඳ තීරණයක් පුද්ගලයා සතුයි. ඒ ඒ පුද්ගලයාගේ ප්‍රඥාවන්ත. ඒ පිළිබඳ ක්‍රියාකාරීත්වයත් ඒ ඒ පුද්ගලයාගේ ප්‍රමාණය මත. ඉතින් අපට අවසානයේ ඕන වෙලා තියෙන්නේ අසාධාරණය දුරු කරන්නවත් සාධාරණය මතු කරන්නවත් නෙමේ මම කැමති විදිහේ ලෝකයක් නිර්මාණය කරනවා. එතනයි පටලැවෙන්නේ. එතනයි වැරද්ද. ඒ මම කැමති විදිහට නැත්තම් මම ඒකට විරුද්ධ වෙනවා. මම ඒකට ගැටෙනවා. ඒක හොඳද නරකද? ඒ පුද්ගල ස්වභාවයේද අනන්‍යතාවයේද? ඉතින් මෙතන තියෙන ලක්ෂණ ඒකන. අපි හිතමු දැන් රසායනික ද්‍රව්‍ය ටිකක් එකතු කළාන් පස්සේ සමහර ඒවා එකතු කරපුවම ගිනි ගන්නවා. සමහර ඒවා එකතු කරාම පුපුරනවා. සමහර ඒවා වාෂ්ප වෙනවා. සමහර ඒවා ඝනීභවණය වෙනවා. සමහර ඒවා බිය වෙනවා. ඉතින් එතන එකතු කරලා තියෙන ගිනි ගන්න සාධක ටික නම් දැන් මම ඒකට අකමැති වුණා කියලා මොකද්ද කරන්නේ? ඉතින් එහෙමනම් කරන්න ඇති මේ ගිනි ගන්න සාධක ටික අයින් කරන්න ඕන. එතන සෞම්‍ය වෙන සාධක ටිකක් එකතු කරන්න ඕන. ඉතින් ඒ වෙනුවෙන් කටයුතු කළොත් විතරයි අර විකෘතිය විනාශය දුර නමුත් අපට එහෙම දැක්මක් නැහැ, එහෙම පුහුණුවක් නැහැ, එහෙම සංයමයක් නැහැ. හැබැයි අපට ඕන වෙනවා මේක අසාධාරණයි, මේක නොවිය යුතුයි කියලා. ඒතර අවසානයේ අපි ගිහින් තියෙන්නේ මගේ කැමැත්තට, මගේ උපාදානයට, මම අපේක්ෂා කරපු ලෝකය ගොඩනගන්නට වෑයම් කරනවා. ඉතින් එතන ගැටුම් බහුලයි. ඒ මොකද මම කැමති දේ කරන්න යනකොට අකමැති දේ අපට ප්‍රකටව පේන්න ඒකට විරුද්ධ වෙනවා. එතකොට ඇලීම නිසාම ගැටුම නිර්මාණය ඉතින් ඒ නිසා දැන් ඔබතුමා දැන් ඇවිත් තියෙන తত্ত্বය අනිත් කෙනාගේ අසාධාරණය දිහා බලන් බලනවා වගේම ඒක පේනකොට මේ මට මොකද වෙන්නේ? දැන් මං ඉන්නේ කොහෙද? අපි දැන් අර කලින්ම ප්‍රශ්නේදී කතා කළේ ඒක අත්‍යවශ්‍යයි. දැන් ඔබතුමා හොඳ තැනකට ඇවිත් ඉන්නවා. ලෝකයේ අසාධාරණය ඒ අසාධාරණය කියලා අපි කතා කරන්නේ අධාර්මික බව නම් ඒක අපි වෙනස් කරන්න ඕන. හැබැයි ඒක වෙනස් කරන්න නම් මට මාව පාලනය කරගන්න පුළුවන් වෙන්න. මට මා වෙනුවෙන් අසාධාරණයක් නොවි පවත්ව ගන්න පුළුවන් වෙන්න. ලෝකේ අසාධාරණය වෙනස් කරන්න ඉස්සෙල්ලා මට මගෙන් වෙන අසාධාරණ මගේ චින්තනයෙන් මගේ ක්‍රියාවෙන් මගේ වචනයෙන් මටම වෙන අසාධාරණ එයින් අනුන්ට වෙන්න පුළුවන් අසාධාරණ මොකක්ද කියලා මම අධ්‍යයනය කරනවා ඒක අධ්‍යයනය කරමින් මම විචක්ෂණ වුණොත් තමයි මට අසාධාරණයක් නොවි අනුන්ට අසාධාරණයක් නොවි ක්‍රියා කරන්න පුළුවන් අන්න ඒක තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ. ඉතින් ඒ නිසා දැන් අපි ලෝකයේ වැරදි දැකලා ඒවාට විරුද්ධ වීම ඒවා සකසන්න උත්සාහ කිරීම අපරාධයක් නෙමෙයි අර ඉන්දික මහත්මයා කිව්වා වගේ අපට සාපේක්ෂව ඒවා කරන්න වෙනවා. ඒවා නිසා තමයි මේ ලෝකය මේ මට්ටමින්වත් තියෙන්නේ. හැබැයි ඒක හොඳම මට්ටම නෙමෙයි. හොඳම මට්ටමට යනකොට ඔබතුමා ඔය ආවා වගේ Taman ගැන ප්‍රත්‍යවේක්ෂණයකට යනවා. දැන් මේ අනුන් හදන්න ඉස්සෙල්ලා මම මගේ මනස හදාගන්න ඕනේ. ඉතින් මගේ මනස සියල්ලම හදාගෙන ඉවර වෙලා අනුන්ට උපදෙස් දෙන්න බලාගෙන හිටියොත් ඒත් ඉතින් අපිට ලෝකෙ මොකක්වත් කරන්න හම්බෙන්නේ නැහැ. පුළුවන් හැටියට කටයුතු කරන්න ඕන. එතන තියෙන දෝෂය දැනගන්න ඕන. දැනගත්තු ගමන් ඒක සකස් කරගන්න තමයි වෑයම් කරන්න. දැන් අපි හිතමු අපි මේ සියල්ල අවබෝධ කරගෙන සියලු කෙලෙසුන් නැසා අනිත් අයට බණ කියා දෙන්න හිටියොත් මට මේ වැඩසටහනවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. මොකද මම තාම සෝවන් ඵලයටවත් පත් වෙලා නැති නිසා. ඉතින් නමුත් අපිට පුළුවන් හැටියට ඒ ටික කරගෙන යනවා. එතකොට වරදින තැන දැනගෙන. ඉතින් ඒ නිසානේ ආන හැමදේම අපිට කියන්න ශක්තිය නැහැනේ. අපි ඒ සියල්ල දන්නේ නැහැනේ. ඒ නිසානේ සමහර ඒවා මම අනුන්ගෙන් අහගන්නවා. මම සමහර ඒවා කියන්නේ මම පොතෙන් බලලා කියන්න. ඒතර ඇයි ඒ සියල්ල පිළිබඳ අපි විචක්ෂණ නැහැ. ඒතර මේ කියන ඒවා තුළ වරදින්න පුළුවන්. දැන් අපේ රේරුකානේ මහානායක හමුදුරුව වංචක ධර්ම පොත ලියනකොට ඒක ගැඹුරු කතාවක් උන්වහන්සේ කියන්නේ. එහෙම උන්වහන්සේ පැහැදිලි කරනවා සමහර විට මම මේ වංචක ධර්ම ගැන කියන කාරණා මම වංචක ධර්ම වලට හසු වෙලා කියනවද දන්නේ නැහැ. ඒ තරම් සූක්ෂමයි වංචක ධර්ම. ඒ නිසා නුවණැත්තෝ විමසත්වා. එතකොට අපේ අපේ මනස විවෘත වෙනකොට අන්න ඒ විදිහට අපට මේ මේ දුර්වලතම් පෙනෙන්න ගන්නවා. දුර්වල වෙන්න පුළුවන් තැන් පේනෙන්න ගන්න. දැන් ඔබතුමා එතනට ඇවිත් තියෙනවා. ඒක ලොකු දියුණුවක්. ඒක ලොකු ප්‍රගතියක්. ඉතින් ඒක ලෝකයේ අතහැරීම මට වැඩක් නෑ අනිත් අය මොනවද ඒ ඒ විදිහේ අපි අර ඉරක් ගහලා වෙන් කරන තැනකට යන්න ඕන නෑ. අපි ඉන්න ඕන ලෝකයේ අසාධාරණයෙන් මුදව ගන්න ඕන අනිත් අයගේ වැරදි සකස් කරගන්න උදව් කරන්න ඕන. ඒක අවශ්‍යයි. ඒක හොඳයි. හැබැයි ඒක කරනකොට මම ඇතුලෙන් විනාශ වෙනවා නම් මට වගකීමක් තියෙනවා මාව රැකගන්න මට අසාධාරණයක් නොවෙන්න. ඒ නිසා මාවත් රැකගැනීමෙන් මට පුළුවන් හැටියට අනිත් අයගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. එතකොට කටයුතු කරන්න ඕන කොහොමද? අසාධාරණයට විරුද්ධ වීමෙන් නෙමේ අසාධාරණේ ඇති වෙන හේතු ප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දුරු කරන්නට උපාය මාර්ග යෙදීම. ඒ අවසන් ස්වාමීන් එතකොට ඇත්තටම කරන්න වෙන්නේ අසාධාරණේ සහ සාධාරණේ කියන එක ගැන අපි කාලයක් දීලා තීච්ච සාමාන්‍ය අර්ථයෙන් ඔබට ගිහිල්ලා එහෙම ලෝකයට සාපේක්ෂ අසාධාරණයක් තියෙන්න පුළුවන් නමුත් මා පිළිබඳ ප්‍රත්‍යවේක්ෂණය තමයි වැදගත්ම දේ කියලා හිතාගෙන ක්‍රියා කරන එකයි නේද අපේ ආමුද අවශ්‍යයි ලෝකය ගැන විශ්ලේෂණය කිරීමත් අවශ්‍යයි අපි මේ ලෝකයේ අසාධාරණය කියන්නේ මොකටද සාධාරණය කියන්නේ මොකටද ඇත්තටම ලෝකය තුල සාධාරණ කියන වචනේ තේරුම හැමෝටම එක විදිහයි කියන්නේ. හැමෝටම පොදු. ඉතින් මේ ලෝකෙ මොකක්වත් හැමෝටම එක විදිහකට නැහැ. ඒ එක විදිහකට තියෙනවා නම් අර මම මුලින් කිව්වා හේතුඵල මූලධර්මය හැමෝටම පොදුයි. ඊට පස්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියන මේ ධර්ම හැම එකකටම පොදුයි. ඒවා ඒවා දහමෙත් හඳුන්වනවා සාධාරණ ලක්ෂණ. එහෙම නැත්නම් සාමාන්‍ය ලක්ෂණ. ඒ හැරුණුකොට අනිත් මොකක්වත් අපිට කියන්න පුළුවන් කමක් නැහැ සාධාරණයි කියලා. අනිත් ඔක්කොම අනන්‍යයි. අනිත් ඔක්කොම සුවිශේෂයි. අනිත් හැම එකකටම අනන්‍යතාවයක් තියෙනවා. ඒතකොට ඒවා සාධාරණ නැහැ. ඒ නිසා සාධාරණ අසාධාරණ කියලා සාමාන්‍ය ලෝකයා කතා කරන්නේ ඒ කියන වචනේ පරිසමාප්තාර්ථයෙන් නෙමෙයි ධාර්මිකයි අධාර්මිකයි වගේ අදහසකින් තමයි ලෝකයා සාධාරණ අසාධාරණ කතා. ඉතින් අධාර්මික බව හොඳ නැහැ. ඒක අපි වෙනස් කරන්න. හැබැයි අධාර්මික බවට විරුද්ධ වෙලා වැඩක් නැහැ. විරුද්ධ වෙනකොට අපි ඇතුලේ තව අධාර්මික බවක් නිර්මාණය. ඉතින් දැන් ඔබතුමා ඒක ප්‍රත්‍යවේක්ෂා කරන තැනට ඇවිත් තියෙනවා. හැබැයි එහෙම එනකොට අර පැත්ත අතාරින්න එපා. ඒ පැත්ත අතෑරියොත් අපි තව අන්තයකට වැටෙනවා. ඒ නිසා දැන් ඉස්සරලා හිටියේ ලෝකේ හදන්න ඕන කියලා එක අන්තයක. ඒතකොට තමන්ව අමතක වුණා. දැන් තමන් හදා ගන්න ඕන කියලා හිතනකොට ලෝකේ අමතක කළොත් තවත් අන්තයක. එහෙම තමයි අපිට වෙන්නේ. එක පැත්තක දැඩිව බැඳිලා ඉන්නකොට ඒකෙන් ගලව ගන්න කියලා අදිනකොට අදිනකොට ඒක ගැලවිච්ච ගමන් ඊළඟට ගිහිල්ලා එහා පැත්තේ බිත්තිය තමයි හැප්පෙන්නේ. ඒක තමයි ස්වභාවය. හැබැයි ඊට පස්සේ අපි හඳුන ගන්න ඕන මේ දෙකම අන්ත දෙකක් කියලා මැදට එන්න. එහෙම ආවහම තමයි මටත් යහපත කරගෙන අනුන්ටත් යහපත පුළුවන් හැටියට ඉදිරියට යන්න පුළුවන්. ඒ අපේ හඳුන්නේ ඔබේ තුමා වහන්සේගේ විශිෂ්ට විග්‍රහයට බොහෝම පිං. හොඳයි. නිදුක් නිරෝගී වේවා. හොඳයි තරස්.